කියලා එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එක එපිසෝඩ් අංක එකට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා මම නද්‍ය මම ඩිස්නී මම නිරෝෂ ඉතින් අදතමයි අපි හාහපුරා කියලා මුලින් ඔන්න පොඩ්කාස්ට් එකක් පටන් ගන්න යන දවස බොහෝම මාරුවෙන් මේ ගෑල්ලම දෙන්නවත් සෙට් කරගෙන අද ඉතින් මේ කොහොමගේ රකෝඩ් එක දාන දවස ඔවිතින් නද්‍ය මුලින්ම කියන්න ඕන ගොඩක් අපි පටන් ගත්තට බාධා ආවා අපි රෙකෝඩ් කරන්න නංගියා එවනට ඉතින් අර මොකක්ද එකක් කියනනි වඳන්න ගිය දේවල් ඒ කඩගටන සිදි තමයිති අපි මොක්හරි පටන්ගන්න ගියොත් වෙන්නේ අනිවාරයම එක දවසක් නෙමනි අපි රෙකෝඩ් කරන්න ගිය රෙකෝඩ් කරන්න ගිය එක දවසයි එවුණට ප්ලෑන් කලා දවස් ගාඩක් එක දවසක්වත් හරියට වැඩේ සිද්ධ වූ නැතිකතම ප්‍රශ්නයද ඔවවිතින් මේ කොහොමින් කොහොමෙන් හරි කමන්න සියලු බාධක මැද්දේ කම්කඩලු මැද්ද අපි අද කොහොමරි සෙට්ටුන කට්ටිය එක්ක රෙකෝඩ් කරන කට්ටිය ගැන්න තුන්දෙනයික මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ පොඩ්කාස්ට් එක පටන්ගන්නත් කලින් ඔක්කෝටම කලින් ඇතන මේ පොඩ්කාස්ට් එකක් කියන මොකක්ද පොඩ්කාස්ට්කින් වෙන්න මොකක්ද පොඩ්කාස්ට් එකක් කරන්න කොහොමද කොටින්ම කියනවනක් සියලුම් පොඩ්කාස්ට් පිළිබඳ මූලික සහ පශ්චාල් කියන ඔක්කෝම දැනුම මට දුන්නේ නිපුන ගල් හේනගේ සහ නිමන්ත ගල් හේනගේ කියන අපේ ඩබල ඔගල දන්න ඇති දැන්ටමත් ටොපික් එක පොඩ්කාස්ට් එක මහිතන දැනට අප්ඩේට් වන පොඩ්කාස්ට් අතර උඩින්ම තින පොඩ්කාස්ට් එක ඒක කරන්නේ ඒ දෙන්න සහතවත් ලෝචන කියලා ය කෙනෙක් ඒ දෙන්න තමයි මට මේ මලි පොඩ්කාස්ටයක් කරන්න මෙහම පොඩි මෝටිවේශන් පාක් දාලා එදන තම මේ පොඩ්කාස්ට් එක කියන එකට අරගෙන මට මේ ගැන කියල්දුන පොඩ්කාස්ට් එක පටන්ගන්න කලින් ඔක්කෝටම කලින් ඒ දෙන්නට ස්තුතිවන්ත වෙලා ඉන්නවා ලබාදීපු සහයෝගය පිළිබඳව නදදිකිව වගේම නිමන්ද ගල් හයනගේ නිපුණ ගල් හයනගේ වගේම ලෝචනයටත් අපි ගොඩක් ස්තුතිවන්ද වෙන වගේම කියන්න ඕනේ මාවත් මේකට එකතු කරගත්ත පොඩ්කාස්ටයක් කියන මොකක්ද කියලා අපිට කියර දුන්න අපේ නද්දයටත් ගොඩක් ස්තුතියි ඔවුඩිස්නි මත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා නිමන්ත ගල් හේනගේ සහ නිපුණ ගල් හේනගේ කියන අයර දෙන්නට ඒවගේම මගේ යාලුව නද්දෙල් අපි ස්කෝලි කාලිඳං එකට හිටියේ ඉතින් ගොඩක් කල්ලින්දලා කියනවා පොඩ්කාස්ට් එකක් ගැන අන්තිමට ඩිස්නිවත් එකතු කරගෙන අපි මේ පොඩ්කාස්ට් එක කරන්න අද පළවෙනි එපිසෝඩ් එක කරනවා කියලා හිතුවහම හරිම සතුරුදායක ප්‍රවෘත්තියක් කියලා හිතනවා ඕනි රෝෂාමකද අපි මීට කලින් පලෙන් පොඩ්කාස්ට් එක් කරන්න ගියා ඉතින් අපිට වෙච්චදේ අපිත් අඩයකින් කතා කරමු ඔති දැන් ඔගල බලන්නද කවදයක්කෝ මේ පොඩ්කාස්ට් එක කරන්න කියන්න අද්‍යලු ඩිස්නිලු නිරෝජාලු ඉටවාස නිමන්තලු ටොපික්යකලු මොන විකාග ඇති කියල බලන ඇති මම නද්‍ය ඉතින් මම තගුණවියට අලුතෙන් පාදවපු කොල්ලෙක් මේ දෙන්නවාගේම අපි තුන්දනාම එකම වයස එක මිස්කෝල එකම පන්තිවල එකම වයිසේ එකම ස්කෝල එකම පන්තිවල ඉගෙන ගත්තේ අලු තුන්දනෙක් ඉතින් බොහොම කාලකට පස්සේ එලවල්ලහෙම ඉවර වෙලා අම්බානට කියල වෙලා <laughs> තමයි මේ පොඩ්කාස්ට් එක පටන් ගත්තේ ඕ නදේවනට කියනට මේ මංව දෙන්නට පොඩි හරිදවන්තන් චුටිලම <laughs> ඩිස්නී මම කතා කරන්න දෙපා දෙවගේ චූටිකම ගැන නදක තරුණ විය ගැන <laughs> මං හිතන්නේ ඒක අපිට වෙච්ච දෙගෙන කතා කරන්න ඕනවසල් කතා කරන්න ඕන දෙන්නම අපි වෙන ටොපික කරගෙන ඔගොල දෙන්නගේ තරුණ විය සහ ඔයාගේ පුංචිකමගෙන් කතා කරන්න හොඳයි කියල හිතරවා ඔවිති මේ දැම් මොකද කතා කරන්න මොකද කතා කරන්න මොකද කතා කරන්නගේ හිතේ දිරට අපි දෙකේක මත්තු ගාව මත්තු ගඩිගන කියන්න දෙයක්න මොකද ඒතකම මාත්තුක අපිටාව ලිස්න එකක් කියනවා ඉටසෝන ඒ කාරයන්න පලවෙෙන කටවෙන එකක් කියන ජස නිරෝෂ වෙන එකක් කියනවා ඔක්කෝම කතා වෙලා සම්මුතියකට ආවට පස්සේ ඩිස්නීට පස තව එකක් කියනවා ඔහොම මොහොම ඉතින් ගැටිලා ගැටිලා ගැටිලා ගැටලා අන්තිමටතින් ටියක් අමුතු ටොපික් එකට අපි ආවා ඒවගේ මේ ඩිස්නට කියන්නවල්ලු මේකට මේ නම් වැටිච්චක පිළිබඳව ඩිස්සේ තම ඇත්තර මේකට නව දැම්මේ ඉතින් ඒක විස්තරේ කිය නැති වුණේ <laughs> මෙහෙම ඉතින් ඩිස්නිට ඒක මතක් වෙලා තියෙන ම පොඩි ආරම්භයක් ගන්නම් ඩිස්නී බාතරූම එක පොඩි බොෂ්‍යකත්දානකොට තම මෙයාට මතක් කරලා තියෙන අපේ පොඩ්කාස්ට් එකට නමක් ඉතින් ඩිස්නි කියන්න බලන්නේ කතාව <laughs> ගැන <laughs> හරිති කවන්න මම කන්නක සතුටුයි ඇතර මෙහමයි දැන් අදකිවා මෙහම ඩිස්නි නමක් දාන්න ඕනේ පොඩ්කාස් එකට කියලා ඉතින් මම දැන් කල්පනා කරලා දැන් අපේ නද්‍ය නම් දෙකක් කිව්වා නම් දෙක මොකක්ද කියල කියන්න පවුනේ ලස්සදි කාලනේ ඕ එන අධිකාල <laughs> නම් දෙක ඉදිං මට හිතුන දැන් අපි සාමාන්‍ය අපි තාම තරුණයට පාත් තැබව විතරයිනේ ඉතින් අපිටත් ගැලපෙන නමක් දාන්න ඕනේ ඉතින් මං කල්පනා කලා කලා කලා හරිගෙන මොඩි ට්‍රෙන්ඩ් එකට යන නමක්නේ ට්‍රෙන්ඩ් එකට යන්නවා ඉතින් මං කල්පනා කළ බැලුව දැන් වටේම තියෙන බෝතල් දිය බල ශැම්පු බෝතල් වෙන බෝතල් නෙමෙයි ශැම්පු <laughs> බෝතල් දිය බල බල බල තියෙන නම් අකුරු ගන්න හැදුවා හරි කියන වැඩට පස මං කල්පනා කළ මේක එපිසෝඩ් කියන එක අපිට ගත්තනේ අපි කොහමරි අපි දෙන්න නික රිහසල එකක් වගේ ගත්තේ අපි මුලිම වටන් ගති බිත්තරේ පෝඩ් කාස්ට් කියලා ඒක වේ විතරේ පෝඩ්කාස් කියල ගත්තිතින් අපි දෙන අර නිකං අර නිකං ට්‍රේ නිකං අර නිකං අපි පැක්ටිස් කරන්නගෙන අපි නමත් දාගන්නක අපි මෙහම කතා ගල මෙම කියමයි කියලා පිගත්තනවා දැන් අපි ඕගේ දැන් එපිසෝඩ් කියන එක කියන දැන් අපි බිත්තරේ පෝඩ්කාස්ට් එක ෆස්ට එපිසෝඩ් කියලා කියන කමන්න ඇහිද අපි එන දැන් නමකුත් නෑන දාගන්න දැ අපි ඉතින් මට ඉතින් දැන් කල්පනාවන එපිසෝඩ් කියන එක එපිසෝඩ් කියන එක පොඩ්ඩක් කෙටි කරලා බැලුව ස මට එපි කියන නම ආවා ඉට පස්ස මටිතන එපික් කියලා දැම්ම හොඳයි කියලා දේහමදවයිති එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එක හැදුනේ හැන් සෝට් ඩිස්න කියල් තවයි කියන්න <laughs> වගේම කියන්නවන නිරෝෂා එපි කිය නම් මම දැම්මට ශ්‍රී ලංකා පොඩ්කාස් කියලා දැම්ම අපි නද්‍ය ඉතින් පොඩි ජොයින එකතින එපිකුම දැම නද ශ්‍රී ලංකා ෆොඩ්කාස් කියල දැම්ම ඔන්නහොතම අපේ පොඩ්කාස්ට එකට අපේ නම හැදුන ඊට පස්ස මේ පොඩක් කියන්න ඕන මේ අපි ගොහමගේ ඕකද රෙකෝඩ් කර හිටිය පැට්ටස් කරනවා එක හරියන්න ආයි ගන්නවා ගිත්තරේ පොඩ්කාස්ට එක ගන්නවා ගන්නවා ඉවරයක් නෑ කොමගේ නමහදාගෙන නමක්මාව මෙමනි රෝෂතාව නම් හොඳව පැනඩීන්නාව පැනඩීන් <laughs> පෝඩ්කාස්ට් ඕම <laughs> අපේ නත්දක නම් කොහොමක ඉට පස්ස මේ අපි එකන සාකච්ඡා කල්ල පොඩි සම්මුතිකට අප මේ පොඩ්කාස්ට් එක රකෝඩ් හදි පලවිනික නිකං තුන්දනාම එක තැනකට ඇවිල්ලා ඩිස්ටිට නිකං එහෙම නැතු බෑකිව්වා නිකං කට්ටික නැතුව නිකං කෙදරිදන් එයා ඒකවනම එහෙම නිකං වැරිසින්නැක්කි වනේ ඉට පස්තමයි මේ අපි කට්ටිය කොතල පොඩ්කාස්ටයක් කරම කියලා මේ අපට දැන් තැනකුත් නෑ රකෝඩ් කරන්නේ ගැනත වල්ලට යන්නත් වෑනද රකෝඩ් කරන්නද අපම දිගන තන ගැල්ලම දෙන්න ගෙදෙට හවිති ඒවගේ ප්‍රශ්න තිනවාන මුක හිතන්න න මේ අන්තිමට අපි හරි අපෝක තැනක් තෝර ගත්තා අපේ නිරෝෂටත් ලේසි වෙන්න නිරෝෂටත් ලේසි වෙන්න අපිටත් ලේසි වෙන්න අනේ වන්දේක තෝරගත්තේ ඇයි කියල ඇත්තර ඕනේ හරි අපූක තැනත් තෝරගත්ත මේ රෙකෝඩිට් එක කරන්න මත නිර්ෝෂ කියයි ඉතකුටික කතාවේ ඕනෑ අපි මෙහම දැන් තෝරගත්තෙත් අපිට නිදහසේ නිස් කලංක හුලම් පාරක් හැදීලා කරන්න ඕන තැන <laughs> නිරෝෂ කියන්න බලන්න වෙච්ච කතාව කියන්නවේ මටනම් හිනානම් විතරයි අපි එදා ආවේ මාතෘකාවගෙන කතා කරන්න හිතාගෙන හිතන්ට ඕ මාතෘකාවක් ගැන කතා කරලා අපිතිං වැඩේ පටන් ගත්තා ඕ <laughs> කොමරිතිං එදා උදේ දැයිති කතාව දිගටම දිගටම දිගටම කියාගෙන යන්න මට බැහැ උදව් කරන්න නිස්හරි උදේ පාන්දර දැවුණ අපි කතා වුණා තැනක් ගැන අදාළ තැනගෙන තව චුට්ටක් පස්ස කියන්න එතොතැ පොඩි එකත් තියෙන්නේ <laughs> ඕනෙදි අපි කතා වෙන අදාළ තැනට යන්න හරි එහෙනම් ඔය අවුදයට හමාට එන්න මෙතන නුගේ ගොඩට එන්න හරි දැන් සමහරට තේරලා ඇති දැන් ඉතින් නුගේ ගොඩ මොකද තැන කියලා ඔය ඉතින් අපේ කට්ටිය මේ අට හමාර කිව්වට ඉතින් හරියට වෙලාවට වැඩගෙන අට හමාරටම ආවෙ හින්දා ඉතින් පොඩ්ඩක් නද්දටයි මට නද්දේයිමයි ගානට වෙලාවට ආවත් අනිත් එක්කෙනා ඉතින් හරියට වට හමාරට ආව වෙලාවට හරි ඉතින් ඩිස්නි මේ මෙහෙමයි ඉතින් අපිට ට්‍රැෆික් ප්‍රශ්න තියෙනවනේ ඔයා දන්නවනේ ඕගොල්ලෝ ඉතින් එන්නේ ගමේ දැන් අපි එන්නේ ඉතින් කොළඹ වල ඉතින් හොඩ තියෙන්න එපෑ පොඩක්ති ලේට්කට ආවම තමයි ඉතින් අර පොඩ තියෙන ගටයක් අපිට ඕ ලේට්කට අපේ කොඳ අප නද්‍ය හොඳ වැඩ කලා තෙන්ඩල ඉඳගෙන හරි කොහමරිඉතින් උදේ හතාමාට විතර ඩිස්නිගේ ටෙලිෆෝන් කෝල් එකින් මාව අවදි වුණා කියර කියන්න ඕඩ අපේ නද්‍යවත හැර බොහම උදේ පන්දර ඇයි මටම උදේ නැගෙනනු මේ විසජ්ජාතය තින ඒ බං එට උදේ ඇහරිචලාටමට ගෝල්ල ගදී බංගේ බලනිති මම එලාම <laughs> එක අප අම මාව හැරවෙනත් ඇති ඔක්කම ඉර හරි ඩිස්නී ට්‍රේන් ස්ටේෂන ගනවලු මා වැහැරව ඉටවසම දඩි පිඩිගාල දඩි පිඩිගය වෙන්න ඉති හිමි සිරුව ඇස්ති වුණා කොහොම හරිතින් කොහොම කොහොම හරි බස්සි කරන ඇගලා බස් දෙක තුනක ඇවිල්ලා කොහොද අදාල තැනට එනකොට බස් දෙක තුනක මට අයහුන්න නෑ නිරෝෂා <laughs> නති කතා කරන්නකුම වට බලන්නකුම කියන දේවල් නෑ ඇත්තටම සමහර ප්‍රශ්නවලට හොඳ මුත්තගේ නිහඬ බව ඉතින් මම වෙලාවේ නිහඬව ඉන්න තීරණය කරලා තියෙන්නේ ඕ නෑ නැත යද්දි නිරෝෂයින් ගුටි ගන්නවා කියලා මේ නද්ද දන්නවා කොහොමද කොහොමත් නද්දර ගොඩක් ලොකු ඉවසීමේ ගුණයක් දැන් වර්ධනය කරගන්න මොකද ගෑල් ළමයි දෙන්නෙක් එක වැඩ කරනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි නද්ද නිරෝෂ වර්ධනය වෙලා දැන් තියෙන්නේ මොකද අපි දෙන්නත් එක වැඩ කරලා නිවසීමේ ගුණේ ප්‍රගුණ කරලා එකන තාදී ගුණේ ප්‍රගුණ කරන එකට මේ බෝසතාණන් වහන්සේනාවක් මේ අපිත් ඇද මහනවෙන රද දැන් පේන තට්ට යාලා කොමදැන් මට ආරංචි ඉදිරි ඩිස්ටිස් පන්සලේ දැන් නද්‍යත් පන්සල් සීන්නකට සෙට්ට ඒම පන්සලේ නෑදැමට වැඩ තියෙනවා ඩිස්නි කොහොමත් පන්සලේ නද්‍ය පන්සල්ට යන ගමන් ප්‍රශ්නය තියෙන්නේ ඩිස්නී නිරෝෂතාම බාහර කියන්නේ එක <laughs> ඒක අපි නිරෝෂවත් යහමකට ගමු යහමකට ගන්න වෙන මොකද භාරකින් ඊටවස භාරයෙන් එල්ට බැලතාව කොයකොහ යයි දන්න භාරෙන් එල්ටසම් පන්සලකට ගන්න වෙනවා දැන් නගරාසන්න වෙලා ගම්බද ප්‍රදේශ නෑත් වෙලා ඇතට ගිහිල්ල නගරාසන්න වෙලා ඉතින් මේ අපිත් එක්කින්නකට අපි හිතමුණද මෙත් හැදේ කියලා අපිත් එක්කිඳලම කමන්න මම නිදහසේ පියම්බට කුරුල්ලෙක් වගේ ජීවත් වෙන ඕගොල්ල මේ පන්සලට කොටු වෙලා සංස්කෘතිර කොටු වෙලා ඉන්න හරි නෑ අපිම සංස්කෘතියකට කොටු වෙලයි නෑ නිරෝෂ ඒක වැරදි <laughs> හරි දැන් ඔන්න ඔන්න හෝ ඉතින් අපි වල්පල් දොඩවන්න බැහැ ඉතින් මේ නද්‍ය අපිට බනිනවා මේ වල්පල් දොඩවන්න එපා කියලා නේද ඩිස්ටි <laughs> ඉතින් නිරෝෂ හිතන් මං අද විතරයි ගෙදරින් අනේ ගෙදරින් ඉන්න නිවාඩු දවසට නිදාගන්න දෙන්නේ මේ උදේ පාන්දර හැරියන් නිදා මං කෝ 10ට විතර හරි නෑ නෑ 10 කතා බෑ උදේ පාන්දර හැරියන් ඈ මේ කරුණා කරලා අපි කතාව කියමුද <laughs> මට පස්සේ බනින්න රෙකෝඩින් එක ඉවර වෙලා දැම් මේ කතාව කියමු නැත්තම් මේ හන මිනිසු පලවෙනි දවසම යයි යන්න නිරෝෂ කතාව කියන්න ඕනද ඉතින් මම නං ආවේ නමයයි පහට නෑනෑ නමයි කාලටන ඉතින් අටහ මාරයිද නමයි කාල වෙනක වෙචිදන්න ඩිස්මි තමයි මොක එතරත් පොඩි ඉන්ට්‍රස්ටිං කතාව ගියාලුනේද ඔවන් නිරෝෂ වෙන අද කියන දැ කතාව කියන්න එපා කියලා අපි ඉතින් වටින් ගොඩින් කියමේ කෙලිම කියන්නව විස්තරේ <clears throat> මෙහෙමයි අපි ගිය තැන කියන්න වෙන හැබ කියන් කියන්නම කියන්නම කිය අපි ගිය දැන් අපි නුගේගොඩට ඇවිල්ල ඔන්න මයි නදැයි මෙතන පාදුකින් කෝච්චය නැගල නන්දයාව මුන් දෙන්නගේ තියෙන ලෝබකම තියන්න <laughs> කියන්න මේ පයිම් ඇවිල්ල කියන්න කොතැනට බලන්න නිරෝෂ අපි උදේපාන්දර පොඩ්ඩ ඉතින් ඇඟටත් හොඳින් අපිති ෆිට්නස එකටත් එක් ඇවිදගෙන ගිය මයිගඩ් oh <laughs> අහන්නකු ඉතින්ද නැමහෙමයි දැ ඔන්න නද පින්නවලිනඟාව මම පාදුකින් ශේෂ කෝච්චන එක ඒකත් මට කියන හල අන්තිම පෙට්ටීන්දන් දෙවනීකර ඔන්න මන් අන්තිම පෙට්ටීන්දන් දෙවනි කරන කර නැකැම් පස කියන කෝල ඇතින හෙල ඔය කොයි පෙට්ටි තින්නම පලවෙනකින් දන් දෙවනි පෙට්ටිලු ඉන්නේ ඉති දැ ඔන්න නොහොදැ කෝත්න ඉටෝස මං ආයි පෙට් කෝච්චියන එක ආයි බැහල නොස ආයොන්න ගිය නදින පෙට්ටිරි කියලා ඉතින් අපි දෙන්න නුගෙකොඩින් බැස්ස ඔන්න නුගෙවඩින් බැහල මයි නද්දයි පයින්ගිය ඉතිං නුගේ ගොඩ නාවල පාරතියන වැලිපාකික හැමෝම දන්නවන ඉතින් ගොඩක් අයි ලාස් කට් කල යන තැන පෙම්වතුන් සහ පෙම්වතියන් වගේ මේ ඩිස්නීට අත්දැකම් තියෙන කියලා අත්දැකම් තියෙනවා නිවශ මෙහෙමයි අපි දැන් ඔය ලාස් කට් කල බොයිෆට ගිල් හරි අනේ තම බොයිෆන් කියෙන පොඩ්ඩ ඉන්න ගොඩ කියනක මෙහෙමයි අපි දැ කතාව කියරනම් ගොකොටම කලින් දැන් අපි එලෝලියරලා කෝසහකට ගියා ගෑලමටිකයි පිරිමණමයිනොත් ගියා යුනට ඉතින් ගෑලමටික වෙනම හිටිය අපි ඉතින් අයිට කෝසි කිවෙරලා එමන කොහොමත් කටේ පොඩ ඉන්නකෝ පොඩ ඉන්නකෝ අයිට කෝස ගෙවරලා ඉතිං සයිනෙත් පරක් වෙලා කෝසි ගෙවල්ල ඉතිං තියෙන පැත් දෙකක් විතර ගැප් එක ඉතින් බත් කාල බත් මුල් දායක් විතර කනන කට්ටි ඉතින් කාලකාල බඩගින් බඩ පිල්ල නිදිමත වැඩිනව ඉතින් අපිට ආයි ඉංගලිෂ් ලාස කරන කහමැලි ඉතින් අපි ගොඩක් කලාට ගිය වැලි පාකිකට දෙමනම කිව වැලිපා කියෙන කියල ඉතින් අපි ටිකවෙලෙදල ඉතින් ලාසෙන්න්න පුළුවන් වෙලාවට ආයි ලාසකටත් එෙනවා මොකද අපිට හලෝ පෑ දෙකක් තියනනේ ඉන්ඩවලේ වැෑ දෙක හමාර තුනක් විතර ඉන්ඩවල එකක් තියෙන උති ඒ වෙලා කාලා ඉතින් බොඩක් ක්‍රවමද්දා ලනවා එමතම මං වැලිපාකක තියෙන කොතුන්දි කියලා දැනගත්තේ ති වැලිපාක තියෙන කොතනද කියලා දැනගත්ත කතාවත්තමයි දැන් ඔගලන්ට කිව්වේ ඇ පටන්ගත්තේ අපි වැලිපාක්කටගේ ඇයි කියලා කියන්න ඔගලන්ට තේරුම් ගන්න පුළුවන් මම කොච්ච අමාරුවෙද මේ වැඩේ කරන්න කියලා ඇත්තම ගෙනනම් ඔක්කොට වඩ අමාරී වේ දෙන්නව සෙට් කරගන්න එක අයි සමාගුන්ට සමාග දවස්සලට ඩේට නෑ සමාගුන්ට සමාග දවස්සලට එන්න බෑ සමාගුන්ට සමාදවස්සලට කටහඩහකි නෑ එන්න ප්‍රශ්න කොහොමක දැන් අද සෙට් කරගත්තට පස්සේ මෙගලඟ මාත්තුකාව තියාගන්නක ඊට වඩාමාරුවට <laughs> මෙවන නත් ඉතින් පොටන්න කොහෙද කියලා කතා කරන්න හදද්දී අල්ලපු ගෙදරකාගේ බාප්මගේ පුතාගේ මල්ල පොල් වගේ කතා තම යන්නේ <laughs> නැහැනත්දැන් අපි හාගෙන ප්‍රේක්ෂ කියන්න සවිස්තරාත්මක විස්තරාත්මක අපේ කතාව කියන්න ඕන නැත්තම් මේ හරි නෑ නේද නිරෝෂා ඔයි දැ මං කියන්නක නැත්ත මේ වැඩහ කියන්න මේ දෙන්න කියන්න ගත්ත ඒ කොටස මම කියන්නේ නදවා කියලා හරියන්නේ කොටස මතම ගාන්ට කියන්න ඕනේක ප්‍රෑන් කරන මෙහමයි හරිමං එතෙන්ට එන්න ඔය ඉතුරුටි කියාගන්න එමං කියනවා කියෙනකින් අදහස් කළේ මට මඩ ගන්න ඕන කියන <laughs> මෙම ඇති ඔන්න දැන් නිර අපි දැවැලි ඔන්න හරි දැමන් කෙටීමියන් අපි වැලිපාකිකට ගියා කෙලින්ම ගීලිතින් ඔන්න නිරෝෂණක වාඩියලා හිටියා දැන් ඉට පස්සේ දැන් අපි ෆොටෝ ගහගන්නත් ඕන්නේ දැ අපේ අප ප්‍රෆයිල්ල කරදාන ෆොටෝසුත් ගන්න ඕන කියලා කිව ඉතින් ඔන්න අපි දැන් කියල ෆොටෝසුත් ගන්නති බලද්දී නද්ද ඉතින් වටේ කරෙක් කරක හිටිය <clears throat> වටේ කරෙක් කරකි බලලා නද්ද බැලෝ මේ මටකිව ඒ බං පොඩකොයි පිටිවස බලහංකෝ <laughs> මංකෝ හලෝ මෙතෙන්ට මිනිස්ස ඇවිල්ල තියෙන නිදහසේ වැඩක් කරගන්න අපිට වැඩන්න කරගන්න <laughs> නෑ හලෝ සාමාන්‍ය පාශයක් කියන්නේ කප අපි ගිය නැතුනට සමහර කපල් සින්නවන හලෝ එයාලට යාලගේ පාඩුවේ නිදහස වැඩක් කරගන්න ඕනින්දර එතෙන්ට එන්නේ මම එක දෙකට එකක නෑ ඩිස්නේ අපි ගිය නැති උනාට මටනඒක විශ්වාස කරන්න බෑඩිස්ටි ඔයා විශවාස කරන්න තින්නක මම ගින්න <laughs> ප්‍රසිද්ධියම ගෙන ගිහින්න එක මම කියන කියන්න නද නගේ ඉදි නොදන්න නෑ නද දන්නෙත් හැළු වැලි පාකිවහ මේකයි මට රුවද වෙබ්මකද වෙටලන්ත මොකත් එකක් ගැරැහුව මේ ඒකද කියරැහුවගේ ඉරිපසිතින් ඇත්තමයි ප්‍රේක්ෂකයිනී නැන ශ්‍රාවකයිනී ශ්‍රාවකයිනී හරි නිවැරදි කිරීම හරි මේ අපි දැගුණ නද මුල් දවශ්ටිකම කියල් තිබ මේ ඒ බං ඇඳුන් දෙගත්තුනක් අරංවරින් මේ ලස්සට ෆොටෝ ටිකක් ගන්න ඕනේ මමත් ඉතින් ඔන්න උදේ පාන්දර දැන් ඔක්කො ඇඳුම් මෙම අවසල අවසල හොඳ ඇඳුම් දෙගත් දාගෙන අවසල කියන්නේ දැන් නිරෝෂණ ඉසිනි මොකද්ද බං අඳින්නේ කොහොමද බං ඉන්නේ හරි ඉතින් මං කො මම ෆොටෝ ටිකක් ගහලා ඉවරනම් බං මං අඳින්නේ ඇඳුම් ටික කියලා ඔන්න ඉතින් දැන් අපිට මහා අලුග ඇඳුම් නෑනේ ඒක ඒ තරම් ගොඩක් තියෙනවා නේද <laughs> ඔන්න ඉතින් මං දැන් සිලෙක්ට් කරලා ගැලපෙන දෙක තුනක් දාලා මං කො ඔන්න බං මං ඇඳුම් තුනක් වැඩි පුර අරන් එනවා මෙන්න මේවයි කියලා ඔන්න යව නිරෝෂට හරි ඉටවස් දැගුණ අපි යන දැගුණ අපි දැවැලි පාකගේ තියෙනව පොඩි පාරවල් වගේයක් රවමෙන් ගිහිල්ල ඇතු දෙංගි හිල්ලා අත්තන්ට එලියට බහින්න දැගුණ අපි යන දැගුණ හැම තැනම මයි ගෝඩ් කියනවන ඉතින් අපි දැක්කර දැකරන ඇත්තරම ඩිස්නි මේ අපි සාමාන්‍ය ඉතින් වගේ තැන්වලට යන්න අපි හරි අර ස්ටඩියස් ළමයින පොතේ මම ඔට කලින් දකල් තියන මේ යාලු කටයත ගෙබහිද නෑ ඒගැන මේ ඒ ඉරිදර් ඉරිද අපිගේ ඉරිද දවස කන ඉරිද සාමාන්‍ය වැඩිනේ අම්මෝ එතර නිකම් සීසීකඩ නෑ ඕ ඉටවසිතින් ගොඩන අපි ඇතුළට ගිහිල්ලා අපි පැදුරු වෙලාගෙන අපේ බඩ අපි ගියාන හෙන්න දුරක් <clears throat> අපිට දැන් නිදහසේ නිස්කලංක දැන කෝන් කියලා අපි ගියානේ ඉටපස අපි ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල අපි නේ අපි අව්ව නැති දැනකු තෝන කිව ඉතින් අව්ව නැත්තන කම්බුණේ ළමා උද්‍යානය <laughs> ළම උද්‍යාන ගහක් ටස් පාර්කගේ සීසෝ එක ගාව සීසෝ <laughs> එක ළඟ තමයි දැන්ගුණ අපි පැදුරක් කියලාගෙන ඔන්න දැම් සෙටප් එක රෑස්ති කර හරි අවශ්‍යන අපිට මුල්ම බාධාව ආපු තැන ගිහින් පාරත් කිව්වා ගිහින් බලාගන්න පුළුවන් ඉටපස <laughs> එහා පැත්තේ උන දැන් අපි ඉටපස අපි නද්ද ගෙනප්පුවර මොනාද මොනද හලෝලා ගෙනාවේ ඒටි ඇත්තරම පස්සේ කියන්න එකැනුම පොඩ්කාස්ට එක කරන්න භාවිතා කරන බඩුවල රිවිව්වක මං පස්සේ දෙන්න පලවෙෙන එපිසෝඩ්ඩගේ මේ කියන්න ඔන්න ඒටි අපි ලෑස්ති කරනකොට දැගන හා පැත්ති තියෙන මොකක් දෙක මොකත් තවදන කෑම්ප එකක් නේද කෑම්ප කොලිස් කෑම්ප කියන්නේ උන් අපිදිියවා ලඟන්නවා එකන දැ මේකොල්ල එතරම් හෙන කෑලි අපි හමදක් නේ අදහස් කළ දැන් පෙහෙක ඉන්න අය මේකොල්ල එලියට ඇවිල්ල වහිනවා කියන කතමයි මේද කියන්න හොල්ලා අපි මේ පිළිගමු දැන් අපි ට අපි පාසන්ගේ මේ දෙන්න ස්ථාන් ඇදම පිටි පස්සෙන්ගේ නද හරි දැන් අදම කියනන අපි දෙන්න කෑරිය අපි ඉතාගත්තන අපි කියන්නගේ කොල් තනි කොල්ල එක කෙල්ලො දෙන්නෙක්නේ දැ මිනිස බල්ලත් දෙයනේ මේ කොල්ලට කෙල්ල දෙන්න එක්මුන් දෙන්න වැැවිලන කියල බල්ලා දන්න එන්නත්ද අනේ වන්ද නද්‍ය තවා එතර පව් වැඩේනේ ඇත්තරම නෑති නදගේ ලොක හැකියාව තිරමත් ගෑලම දෙන්න එක පාලනය කරනවා කියන්න ඇත්තර මාර ලොකු දෙයක් එකගේ නද වාහල ගෑනකොට පල්ලට හරි ඉට පස න දැ අපි සට අප ඇසික දැන් ඔක්කම කරල ඉවර දැන් ඊට පස අපි හිතුව දැන් උදේ ලයිට්ගේ ෆොටෝස්ටික් ගන්න අපේ ඇඟට හිත කරයි අප ටුට ලස්සනට ෆේයි මොකද අපේ ප්‍රතිරූපෙච්චරම හොඳ නෑ රූපේ <laughs> ප්‍රතිරූපය නම් හොඳ එකත්තවයි දා නිවට ඇතුළේ නෑකොමත් රූපය ගැතයි <laughs> ඉතින් ඔන්න දැන් අපි ගිහිල්ල දැන් ඔන්න ලසන් ෆොටෝස්ටියක් කල්ලන්න හෙම ලෑස් වෙලා හිටිය දැන්වන අල්ලනවා දැ ෆොටෝ සල්ල නොහොනේ ඉටමස කියන්න ඩිස් ඕන දැන් ෆොටෝස් ගහන්න නබ්දිකින මෙහෙමඉන්න මෙහෙමඉන්න ඔනිති අපි බාල වගේ ඉන්නනේ <laughs> ආන බබාල වගේ ඉන්නලන් තේරෙන යනේ ඕ ඉතින් ඔන්න දැන් අපි ෆොටෝසු තරගෙන ඔන්න ෆොටෝෂූට්යකුත් තිබ පොඩි විටෙක් ඔන්න ඉතින් අපි දැන් පොඩි ෆොටෝෂූට්යකුත් තියලා අතර මැද තියෙනවා මේ කිට්ටෙකුත් ගහගෙන පොලි සංකල් කෙනෙක් ඇලගෙන මේ මල්ලි මල්ලි මේ යොතන පොටෝස් කන්න බෑමල්ලි ඔගුල්ල මේ ළමාපාක්කි කියන්න ළමාපාක්කගේ ලොකු ඇටින්න බෑ උගල ගන්නනක ඉස්සර මේ පාකට ගින් මොකක්කයි කරන්න මල්ලි ෆොටෝස් ගන්නවන උඩහට ගින් ෆොටෝ ගන්න මල්ලි මෙතන කරන්න බෑ මේ ෆොටෝස් ගන්නව නම් මල්ලි වෙනම ගෙවන්න ඕනි මේ මෙතන හෙම නිකං ෆොටෝස් ගන්න බෑ කියලඉතින් ඔන්නහම ලොකු සීන එකක් දැම්ම මේ මේ දෙන්න නම් බය වුණා මේ දෙන්න බය වුණාගේ උන්න බය වුණාගේ කියන මෙහෙමයිතින් නිකන් අර නිකන් යාලා හිතුවේ මේ අපි නිකන් මේ අහසින් කඩම් පාත් වෙන වුණා වගේ හැබැයි මේක ඇහුවොත් එහෙම අපිට ආයි පැත්ත බලලා තියෙන හොයාගෙන ඉල හරි පොල්ලකින් ගහනවා මන් දන්නවා ඉතින් මේ මං කිව්ව දැන් පොලිස් ලදාරක් ඉතින් යුනිෆෝර්ම් එක අතගෙන හිටියේ මං කිව්වා හරිස සෝරි අපි ඉස්සරහට ගිහින් වැඩේ කරන්න කියලා අපි ඉස්සරහට ගියාට පස්සේ ඉතින් ඒ වෙදේ තින් අපිට කරගන්න ඕන ටික අපි කරගෙන ඉවරයි. ඉතින් කිසිම ප්‍රශ්න නැතුව අපි අකුලගෙන ඉස්සරහට ගියා. හැබැයි නද්දේ ගොඩක් බැගේ වතුරානේ අනේස. ඔව්. හැබැයි නැහැ ඉතින් අපි පොලිස් නිලධාරියෙක් ඉස්සරහට ගිහින් අපි කරන්න ඕනේ අපි යාට. නැත්තම් එහෙම නද්දේ නද්දේ උසන් ගියොත් එහෙම අපි දෙන සමහරුලන් ඉතින් චුට්ටක්වත් ගරු කරන්නේ නැහනේ. දැන් එහෙම පොලිස් නිලධාරියා ඇවිල්ලා අපිට කිව්වා. ඊට පස්සේ ඔන්න අපි දැන් ගියා ඉස්සරහට. දැන් ඔන්න ආයි කට්ටියට බැන බැන අපේ බඩු ටිකක් දාගෙන ඉසරට ගිය ගෙන ඉතින් අපිට දැ මූ ඩවල් දැන් අපි පලවිනියට මිහින් කරන්න පටන්ගත්තුව කන නැති මූ ඩක්සට් කට්ටේ න දැන් ගිහිල්ල ඉටමසේ ඒත් ගහක් අයි පාරක් තැනක් සෙටුනානේ අර ස්ටූ මේමකද මේ සැදාලා තිබා ඒතරින් ඉට පස්සේ එවන තියෙන තැනක් ඔන්න ගින් වාඩි වුණා ඔන්න ඉතින් ආ එතනත් ගිහිල බඩුටික ලෑස්ටි කරගෙන ඉන්නකොට ආයිස් පොලිස් කාරයාව ඉටමස ආය ඇවිල්ල හෝ මේ ඕගොල්ලු කොහෙන්ද දැන් අද්ද දැන් ඒ කැම්පස් කියලවට අපි කැම්පසන්න කැම්පස් කම්පනයකින්ද කියලත් ඇහවනේ ඕ කම්පනයකින් කියලත් ඇහව අනේ මන්ද මොන හැව්වද කියලා මොනවාටිකක් ඇහ්වා ආන හැමේකටම අපි උත්තකත් දුන්නා මේ කොහොමර යාට මේ චෝදනායනවලු යානම් මනං වෙද්දි ගැන මෙහෙම ඇත්තට මර සමහරූ කරන වැඩහින්දා හරියට ඉන්න මනුස්සෙක්ටත් වැඩක් කරගන්න නෑ වගේ දෙයක් තමයි. මොකද එයා කිව්වා මුලින් මෙහෙමයි පුතේ අපිට වටෙන් කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා. <laughs> හරි මෙහෙමයි මල්ලි මේ අපිට වටෙන් කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා මේ ගෑල් ළමයි ගෑල් ළමයි ගිහින් ප්‍රශ්න වෙලා තියෙනවා කපල්ස් ගිහින් ප්‍රශ්න වෙලා තියෙනවා ඉතින් මේ අද ලොකු මහත්තුරු වෙන දවස ඉරිදා ඒ හින්දා දැන් ඔයාලට මෙතන කරන්නත් බෑ උතන ඉන්නවා දැක්කොත් උතෙන්ටත් කවුරු හරි එනවනේ එහින්ද ඔගොලු කරගන්න දෙයක් ඇතුළට කියලා පැයකින් එන්නකෝ පැයකින් වැඩේ කරගන්න පුළුවන් නේද හො අපිකෝ හරිස අපි පැයකින් එන්නම් කියලා ඊට පස්සේ කෝ පැය එකමාරකින් එන්න කියලා ඒත් ඉතින් හරියන්නේ අපේ මූඩ් අවුල් කිසිම පිට් එකක් නෑ අපිට මොකද අපි කරගන්න හා හාපුරා කියලා පටන් ගන්නගේ වැඩේ ඉවරයි ඉතින් අපි හැබැ එතනමං අගය කරන්න ඕන දැන් ටිස්නීමා යවෙලා පට්ට මූට් අවුල් ගහිගටිය යන පොලිසියෙන් ඇල්ලා බැනලා බැනලනමේ තිනික අනම්මනන් කියලා හැබැයි නිරෝෂා නැඩිස්නි ඒ වෙලා අවෙත් අපිට කිව අපි විදලා මොක්කයි කරමු ස්ක්‍රප්ටයක් හදමු රෙකෝඩිනයක් ගමු නිරෝෂ ඒවෙලාත් අපේ මෝටිවට් කළ ඇතන මේක හොඳ ගතිගුණයක් ඒක අගේ කරන්න ඕන මේ වෙලාවේ ඔහු ඉතින් අපි මෝටිවේට් කරල පටන් ගත්තා ඒ ඇත්තර මම නිරෝෂගේ පොඩිකාලිදන් දැක්ක ලක්ෂණයක් අතාරන්නෑ කොහොමවත් ඕ ඇත්තරම මෙහෙමයි අපි දෙ අපි තුන් දෙෙන අතර තියෙන රිලේෂන් ශිප් එක ගත්තොත් ගොඩක් බොන්්ඩ එච්ච එක කැනේ හයිලි බොන්් මා හිතන්නේ ඔවුනිකං හයිඩිජන් බන්ධනවගේ ඕ හරි හරි සම්පූර්ණයම ක දැන් ඔගොලට හැවටම තේරෙන ඇති මොකක්ද අයිරජන් පන්දන එක සරෝපය අප මම දන්න ඔන් මම දන්න ඔන්න හරි හරි දැන් ඔන්න අපි මෝටිවෙට් කලට බස ඔන්න අපි දැන් ස්ක්‍රප් එකක් පට සමාන ස්ටෝ මේ මේක වගේ මේ මේ දෙන්න මේ දෙන්න හයිටිචන් පගමාණු දෙක මම ඔක්සිජන් පගමාණුව ට අද හයිටජන බඳරලින් බැඳල තියෙන තාව අපේ පිටි පස හැම කටන එක්සම්පල් නිමන්ත ගල් හේනගේ නිපුුණ ගල් හේනගේ එයාරදැන් ෂ්ටුවනුවගේ අප පිටිපසෙන් ඉන්නවානේ හයිටජන් බන්ධන වනම නිකං වැන්ඩවාර්ස් බලවගේ <laughs> වට පිටි ඉන්න හරි අපි දැන් හෙම කියල පටන්ගමකෝ ඉතින් ඔය වගේ ඩිස්නි <laughs> සෑහන පසුතාවට පත් <laughs> පව් දෙයන මේ කෙල්ල අප පස්සාවට පත් කරන්න ඕනෑ අපි අයි සාමාන්‍යෙන් ඔය විද්‍යාත්මක දේවල් ඩිස්ටින කන කතා ලෝකරයුණේ මොක දිිෂ්ටි අපේ හොඳ කෙල්ල යා නැතන් අතර අපි මේගේ පොඩ්කස්ටයක් හරිර කරගෙන යන්න බැරිවෙන මාත්තක සම්පූර්ණයම නත් හරි මගේති ඇතරම හරිෝ දැන අයලවල් බය කළේ හරි මම දන්න බයෝ ඇතරම ඕලිවල් කාලෙත් ඇතිවන්න අපේ මිස්කෙන් බැනුම් ආපු කෙනෙ අම් ඔයත් දවස මතක් කරන්න ඕන හැබැයි එක හොදත්තින දැන් ඒ ගැන කියන්න ඔන්න ඉතින් නද එක දේවල්ගෙන කියන කතා කරන්න වටන්ගන්න පාරණ අවසන ගැන නිරෝෂ ඒ තරම් අයිකැන සුන්දරයි දැන් ඒ දිහා බැලු මාර සුන්දරයි දැන් ඒ කාලේ අපේ සුන්දරත්වගෙන තවටිය කිසිට කතා කරනේ නද වෙනම එපිසෝඩ් ලබි කතා කරනවා ගැන මේ පිසෝඩ් එක කතා නොකරම කතා කළොත් මේක දවසම යනවා <laughs> හරි ඉතින් ඔන්න හොම අපි මෝටිවේට් කරලා ඉට පස අපි ගිය ඉස්සරහට පාකි ඉස්සරහයට කියල අපිකෝ දැම අපි ස්ක්‍රප්ටය කරි හදාගම හලෝගල අපි නිරුෂක ඉටවසරි අපි ස්ක්‍රප්ටය හරි හදාග <laughs> දැවුණ පිස්සරහටාව ඉස්සරට වෙල්ලා තොන ස්ක්‍රප් එක් ගෙන හතල්ල හරියන්න වැඩත්ති නො හලෝ අපි දැන් ඇති ඔන්න අපි ගෙදට කියලාව මූ හත්තර පහවිතර වෙයිය ඔන්න හත්තර පහවිතර වෙයිය දැන් ඔන්න <laughs> අපි අපේ අම කටවාගෙන හිනා වෙනවා දැ <laughs> නමේ දැන් නමේ කාලට දැමුණ අපි ඇතුළට ගිය කියමු දැමුණ එතනට දායමාරයි දහය අතලි ඇතකුද වෙලා හරි අපි දැමුණ ඉස්සරහට ගිහින් අපි ඉඳන් ඉන්න දැමුණ එතරත් කපල්ලයක් ඉන්න ඔයා පැතරේ අපි ඕ අපි හා පැතිත් කපලේද අපි තාම එක්ස්පීරියන්ස් නෑ නිතිය ගැන අපිති කපල හැසරෙන්න්න හොද කියලා අපි ඇතර එක්ස්පිරියන්ස ගන්න අයනට අපිට ඒක බල් එක්ස්පිරසිය ගන්න පුල හැබ එකතොත් අපිත් නරක්කෙනවා ඉතින් අපි එතනින් ආවා ඇවිල්ලා නිරෝෂව බස්සකට දාලා අපි දෙන්නත් බස්සගෙන කල බැහලා ඉට පස නද්ද කිය නද්දක වැඩ කරගන්න මත්ම පොඩි වැඩ වගේ ඇතිමුණ ටිකත් කරගෙන කෙදරාවා ඔයිටවස් මංගේෙදර ගිහම් දැන් ඔන්න අක්කහනෝ මේ අද එකක් කලාද මංකව ඔවු මේ එකක් කලා මේ මොකක් ගැනද කළේ අපි මංකෝ සමාජ පන්ති ගැන කලා කෝ ඒක මංකෝ මේ නදගේ නදක ලැප්පකින් තමයි රෙකෝඩ් කළේ මගේකට දාගන්න බැරිවුණා එහනම් දැන් එක දායිද කියෙරෙව්වා <laughs> මංකිව මේ තව එකක් කරන්න ඕන එකට පස්සෙ තමයි දාන්නේ අරකත මේකට කියලා ශේප් කර මංහිතු දැන් හතර පහවෙයි කියලනේ කියර ගිය තෙහෙවනති අතර භාවේ කියරන්න දැන්ගන්න එකොළහයි මං ගෙදරනකොට එකොළහයි එකොළහයි කාලයි නැති මේගොලට ලොකු ප්‍රශ්නයක් දැන් කලාද නැද්ද දැන් අපිත් බොරුත් කියරවන ඉතින් ගෙදටරි බොරු කිය බොරු කියරකට අපේ මූනෙන් පේනවයි කොල්ලන්ට <laughs> කොහමරිතින් එදා ගෙදර ශේප් කරගෙන දැඟුණ ආයි ගෙදරාපු ගමන් කිව්ව මේ හරි කියන ඇතින් මෙහෙමුණා ඔන්නමතමයි පොඩ්කාස්ටක පටන් ගත්තනේ අපිට පුතු මේ තිබ බාධක අන්තිමට රෙකෝඩ් කරන්න කියලා දවසක් දාගත්ත එදා එදත් කරගන්න වැැරවුණ ඉති ඊට පස ටිකක් කාලයක් හිටියා ඉටල ඔයායි විදිට කලින් විදිට පැට්ටිස් කල්ල කල්ල කල්ල කල්ල කල්ලා හරිති දැගති කල් කියන්නක දැන්ට පසේ දැඟ පෝට්කාස්සෙක් කරන්න හරි කියෙන ඊට පස ඔන්න දැන්න අද ගරුපේට මසෙස් ලන දැම එක් කරන්න කවද මෙයාට පුළුවන්ද ඔන්න දැන් අපි දවස දාගත්තා හරියටම ඉරිදා ඕ ඒ ගාවිකදා සාර්ථක ලෙස වැඩේකන් සලුුණා හරිතින් අද ඔන්න අපේ අද දවසන් මතකල ඉතින් ඔන්න අද නිවාඩ දවසේ තම අපේ ෆස්ට් එපිසෝඩ් එක රෙකෝඩ් කළේ ඔව දැන්ගොල බලනද මේ මොනවාදයක්කෝ මුම් මේ කිව් එපිසෝඩ්ඩෙක් කියලා මෙලෝ වැඩක් නෑනෙක් ඔගල දන්න අනිත් පොඩ්කාස් ගත්තොත් ටෙක් කතා කියල ගත්තයෙනවා දැනුම කියන්න ෆුල් දැනුම ඉතින් අයිටෙක් කියයි ඒගොල්ලො ගොඩක් දේවල් නිදසේ ටොපික් එක් ගත්තොත් එහෙම මේ දැනුම කියන්න ටොපික් එකනම් ටොපික් එක මතමයියා ඉල්ිමිනේෂන් කාස්ට එක දැම් පොඩ්ඩ අප්ඩේට්න මේ දවසල එක නයිතින් එකති කතා කල වැඩක් නෑ දැනුම විතරයි තවත් අයිතින් පොඩ්කාස්තින ඔක්කම කියන්න බෑ දෙවුල බලත මොකක්දක මුම් මේ කරන්න කියලා මෙතන මේ මාත්තුකාවකුත් නෑ මොකුත් නෑ අපි පොඩ්ඩක් හිතුව මේ අපේ පලවෙන්නේ පිසෝඩ්ඩකේ මේ නම්පුකද වෙන්නත් එක්කනේ අපිට වෙච්චිදේ කියන්න ඒක තමයි මේ ඔගලට කිව්වේ ඔහු ඇතරම එතකොට අපේ ටොපික් එක වුණේ අපිට වෙච්ච දේ අපේ පරවෙනි එපිසෝඩ් එක රෙකෝඩ් කරන්න ගිල්ල අපිට වේශ දේතව අද අපි ඔගොල අන්තිමට අපි තැනකුත් තෝරගත්තා ඔ තැනකුත් තෝරගත් ඒතමයි ඩිස්නිලෑ ලස්සරම ලස්සන ගෙදර ඔව ඉතින් ඔන්න අපේ ෆර්ස්ට් එපිසෝඩ් එක එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එකේ ෆස්ට් එපිසෝඩ් එක අති සාර්ථක ලෙස මහිතන්නේ අවසන් වන නද්දට මහිතන අද තම මාර සතුරය නද පාටියක් දයි නද ඕගල් නම් බල්ලද මොකක්දක සාහතගත්තය කියලා ද අපිට වෙච්චිදේ එක් ගත්තොත් මේක සෑහෙන සාහතකක් කොහමරිදි උත්සාවන්තය ජයගනය කියලා අපි එපික් ශ්‍රී ලංකා පොඩ්කස්ටගේ පලවිනි එපිසෝඩ්ක මෙහම අවසන් කරන්න යන්න ඉතින් ගොඩක් සතුටු නේද ඩිස්ට ඇතරම් ගියෝත් හරි මාඩම්බරයි අපේ නද්‍යයට තමා අපේ ක්‍රඩිට් එක දෙන්න ඕනේ මොකද නද්‍ය අපි දෝෂා ඩිස්ටි වරමෙන් හෙමක් කරනවා කියලා කතා කලේ නැත්තම් අපි දන්න මොකද මේ පොඩ්කාස්ටයක් කියන්න කියලා ඉතින් වෙන්න මේ විදිට එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ටගේ අලුතින් පටන් ගත්ත තාරුන්නේ පොඩ්කාස්ට එකක් එක පලිවෙන් එපිසෝඩ් එක එන්ඩ එක අපි මෙන්න මේ විදියට සනිටුහන් කරනවා ඉතිං ඩිස්ටි මුලින් කියපු කතාවත් ඇත්ත තුන් දෙනා එකට එකතු වෙලා රෙකෝඩ් කරන එකයි තැන් තුනකින්දං වෙන වෙනම අන්තර්ජාලය හර සම්බද්ධල රෙකෝඩ් කරන එක සම්පූර්ණ දෙක ඕ මොකද දැන් තුන් දෙනා ෆිස්ට ෆිස් එතකට පොඩි ගත්තියක් තියෙනසා ොඩි ගැම් ෆෙස් ෆෙස් ෆේස් හරි හරි ඉතින් අපි මෙන්න විදිට අපේ එපික්ෂී ලංක පොඩ්කාස්ට් එක එපිසෝඩ් අංක එක එන්ඩ එක සනිටුහන් කරනවා ඔගලන්ට අපි ගැනමනාගේ අදහස් යෝජනා චෝදනා ඕන එකක් තිනම් අපේ FB ෆෑන් පේජ් එක එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් අපේ ෆෑන් පේජ් එකට ගිහින් කමෙන්ට් කරන්න එක ලයික් අදදාන්න ඒවගේ අපේ පොඩ්කාස්ට් එක තව කෙනෙට අහන්න ෂයා කරන්න අපි බලාපොරොත්තන උපරිම උත්සා කරනවා සතියකට සැරයක් හෝ සති දෙහකට සැරයක් වගේ පිසෝඩ්ඩගක් රිලිස් කරන්න එනංගතින් තවත් දවසකින් තවත් එපිසෝඩ්ඩයකින් හම්බෙන බලාපොරොත්තුවය අපි අදට ඕගොල්ලැන් සමුගන්නවා මම නද්‍ය මම ඩිස්නී මම නිරෝෂ මේ එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට්.